mesele සමනෝජ සිනමා කවීත්වයක සාරාණු ප්‍රාප්තියක මුදරාවලෝකනය සයුරු නැති මට ආලෝකේ ගෙන දේවි සංසාරු සුදා සුදා රැවුනා රසය මිහිර දැනුම කැතිව වෙඩි ඉතිරේ නියම් ගී සරණ වක්මී දෙල්වා වක්මී දෙල්වා සිංහල සිනමාවේ ආදරණීය මතකයන් ඔබට සමීපවන රාත්‍රිය මේ රාත්‍රිය ඉතින් ගොඩක් දෙනෙක් බොහොම ආදරය කරපු එදා රසවින්ද ගීත ඒ හොස්සේ මිහිර නොනසා ඒ මතකය ඔබට සමීප කරවන බක්මීලු වැඩසටහන සමග ලංකාවේ විතරක් නෙවෙයි අන්තර්ජාලය ඔස්සේ බොහෝ පිරිසක් රසවිඳින. ඉතින් ඒ රසවිඳින පිරිසගේ නිරන්තර සුබපැතුම අපට ලැබෙනවා. ඉතින් මේ හැමදෙනාටම බොහොම ආදරයෙන් හදත් අපි ආරාධනා කරනවා. ඒ රසය මිහිර විඳ ගන්න මේ විනාඩි කිහිපය රැඳෙන්න සිංහල සිනමාවේ මේ ගීතමය ආදරණීය මතකයේ සමග වැඩසටහන ආරම්භ කරපු ගීතය මේ ගීතය 1952 වසරේ අප්‍රේල් මාසයේ 9 වෙනිදා තිරගත වුණු උමතු විශ්වාසයේ චිත්‍රපටයේ තමයි ලලිත් මහත්මයා ඇතුළත් වෙලා තිබුණේ. චිත්‍රපටයේ නිෂ්පාදනය කොට අධ්‍යක්ෂණය කළේ B.A.W. ජයමාන්න. B.A.W. ජයමාන්නන් මේ චිත්‍රපටයට ප්‍රධාන ශිල්පීන් යුවල විදිහට තෝරාගත්තේ හර්බර්ට් ටන්සලි රත්න සමග රුක්මනී දේවී. මේ චිත්‍රපටයේ මේ රුක්මනී දේවී ආදරෙන් මුසපත් වෙලා ඉතාමත් සතුටින් ගානා කරන ලද ගීතයක් වුණා මේ ගීතය රූපරාමයේ පිළිසිතේ රුක්මනී දේවීමයි නවජවන් නම් වුණු හින්දි චිත්‍රපටයේ ලතා මංගেশකර විසින් ගානා කරන ලද ගීතයක් අනුසාරයෙන් තමයි මේ ගීතය නිර්මාණය වෙන්නේ සංගීතවත් කළේ එස්.එස්. වේදා ගීපද රචකයා හෝබර්ට්ම් සෙනවිරත්න ගීතේ ගායනා කළා රුක්මනී දේවි. ඒ රසය වගේම මම හිතන්නේ මේ ගීතයත් ඔබට ඒ විදිහට රස විඳින්න පිළිවන් ගීතයක් විශේෂත්ව මේ ගීතේ නිතර නොයසන ගීතයක් අපේ වක්මීල වැඩසටහනෙත් ඔබ අහන පළවෙනි වතාවෙන්න පුළුවන් 1960 දෙසැම්බර් මාසයේ 9 වෙනිදා තිරගත වුණු වීර විජය චිත්‍රපටයේ තමයි මේ සිසිල හමන්නේ කියන ගීතය ඇතුළත් වෙලා තිබුණේ. චිත්‍රපටය නිෂ්පාදනය කළ සීමා සහිත සිනමා සමාගම වෙනුවෙන් කේ ගුණරත්නම් අධ්‍යක්ෂකවරයා කේ ශ්‍රීතුමා ගවන් සංගීතවත් කළේ රාජා සමග නාදීන්ද්‍ර ගීත රචකයා හීගෝ ෆර්නෑන්ඩෝ ගීතය ගායනා කළ කලාශූරණී ලතා වල්පොළ ප්‍රදාන පිරිස ජීවරාණී කුරුකුල සූර්ය සමග හර්බිස් සෙනවිරත්න චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපණය කළ ආනන්ද ජයරත්න සහ ක්ලරිස් ද සිල්වා විජිත මල්ලිකා සමග ක්‍රිස්ටිලනාඩ් පෙරේරා මේ චිත්‍රපටයේ මේ ගීතය ගායනා කරන්නේ ජීවනානි කුරුකුල සූර්ය ප්‍රමුඛ තවත් නිලියන් පිරිසක් ඒ වගේම තමයි මේ වීර විජය ජීවරාණී කුරුකුල සූරයේගේ පළමු වෙනි කතානායිකාව ලෙසින් රංගපෑ චිත්‍රපටය. හදාගෙන තියෙන යුග ගීතයක් සුපෙම් හඬ ආදරණීය හඬ ධර්මදාස වල්පොළ සමගින් කලාශූරී ලතා වල්පොළ මහත්මිය ගායනා කරන මේ ගීතය 1964 වසරේ ඔක්තෝබර් මාසයේ 22 වෙනිදා තිරගත වුණු සසරක හැටි චිත්‍රපටයේ අඩංගු වුණේ. ශාන්ති චිත්‍රපට වෙනුවෙන් පැට්‍රික් රොඩ්රිගෝ චිත්‍රපටයේ නිෂ්පාදනය කළ අධ්‍යක්ෂකවරයා එස් රාමනාഥන් සංගීතවත් කළා ආර් මුත්තුසාමි ගීපද රචකයා කරුණාරත්න ආදේශකර ශූරීන් චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපණය කළේ අරුණශාන්ති ජීවරාණි කුරුකුල සූර්ය සන්ධ්‍යා කුමාරි සමග වින්සන් වාස් මේ චිත්‍රපටයේ මේ ගීතය ගායනා කරන්නේ ප්‍රධාන යුවළ පෙම්වතුන් යුවළ වන අරුණශාන්ති සමග ජීවරාණි කුරුකුල සූර්ය ඒ වගේම සිංහල සිනමාවේ මුල් කාලයේදී පෙම්වතාගේ චරිතය නිරූපණය කරපු නළුවන් අතරින් ප්‍රධාන වශයෙන්ම අයෙක් තමයි මේ අරුණ ශාන්ති. අරුණ ශාන්ති තමාගේ පෙම්වතාගේ චරිතයට ආයුබෝවන් කිව්ව චිත්‍රපටිය වුණා මේ සසරක ඇති. හිරු අහස එමසේ ඉතුරේ යකීද දෙස්පින්නේ කයි මෙහෙම සෙවසින් මෙනිකේ කළුණාව දේවා සින් පවතු සංසාන යක්ෂවරුන් නළු නිලියන් මේ ආදී ඕනෑම කෙනෙක්ගේ විශේෂ තොරතුරු තියෙනවා නම් අපිට ඒවත් යොමු කරන්න වැදගත් වේවි මේ වැඩසටහනේ රසය මිහිර වැඩි කරගන්නේ සියල්ලම. ඉතින් ඒ කාර්යය මතක් කරන අතරේ අපි යමු ඊළඟ ගීතයට. ඊළඟ ගීතය 1967 අප්‍රේල් මාසයේ 12 වෙනිදා තිරගත වුණු පිපෙන කුමුදු. චිත්‍රපටය නිෂ්පාදනය කරනවා HMR ජයසුන්දර. සිංහල සිනමාවේ දෙවන අධ්‍යක්ෂකවරිය විදිහට සෙනවාවට එක් වෙනවා පිපෙන කුමුදු අධ්‍යක්ෂණය කරමින් රෝගිද මල් සංගීතවත් කලා ශාන්ති දිසානායක ගීපද රචකයා කරුණරත්න අබේසේකර ගීතේ ගායනා කරන රුක්මනී දේවී සේනාධීර කොරුප්පු සමග රුක්මනී දේවී ප්‍රධාන චරිත නිරූපණය කළා මේ චිත්‍රපටියේ මේ ගීතය අඩංගු රූපරාමණය පෙනී සිටියේ රුක්මනී දේවී සුවපතා සුව පහසුව පදා නව පැතුම් ගැහුණු බොතා සිහින මවන ගීත යනාගති මුළු සිතට ගතට දුකකි ජීවිතේ සම සුබ පහසුබ පතා නව පැතුම් කැටළු ගොතා කිරින මවන විකලනා දුකින් බුදු සිතට ගතට දුක ජීවිතේ ಬಗಲಿ ಕಟ್ಟುವುದೇ ನಿನಗಿರುಳು ಮಟಮಿತ ನಮಸುವ ಪಹಸುವ ಪಾತ ನವ පැතුම් සැකුණු බොත කිරින මවන සිතනලාකුති මුළු සිතද ගතද දුකක ජීවිතේ මේ විදිහට රසයන් මම හිතන්නේ වැඩි හිටියන්ට නම් මතක ඇති. ඕන මේවා වෙන්ද කාලේ කොයිතරම් අපූර්වත්වයක් දැනුණද? හැබැයි එය අපි කිසි ලෙසකින් නොනසා අපි බක්මීල්ලෝ වැඩසටහන හරහා ඒ සමීප කරන්න මේ ගීතමය රසය ලබා දෙන්න තමයි හැම වෙලාවකම උත්සාහ කරන අපි යනවා 1966 වසරට මැයි මාසයේ දෙවනිදා තිරගත වෙනවා සිහින හතක් චිත්‍රපටය චිත්‍රපටය නිෂ්පාදනය කරනවා තරුපති චිත්‍රපට වෙනුවෙන් රංජිත් සේනවීර අධ්‍යක්ෂකවරයා සහ මුළු චිත්‍රපටයේම දීපද රචකයා නිහාල් ජයසිංහ සංගීතවත් කළා ෂෙල්ටන් ප්‍රේමරත්න ගීතය ගායනා කරනවා සුජාතා පෙරේරා සමග නාරද දිශාසේකර ටෝනි රණසිංහ ශ්‍රීමා අබේරත්න සන්ධ්‍යා කුමාරී රූබිද මෙල් මාකස් පෙරේරා ආදී මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිත රංගපෑවා මේ ගීතය රංගු රූප රාමුවේ ටෝනි රණසිංහ සමග සන්දා කුමාර් අහලා ඇති සමහර වෙලාවට. හැබැයි මේ ගීත කොයිතරම් ඇහුවත් අපේ හදවතට බොහොම ආදරණීය රසයක් දැනෙන්නේ ගීතවල තියෙන මිහිරියාව නිසා වෙන්නයි. ඒ නිසා තමයි දශක ගණනාවක් ගිහිල්ලත් මේ ගීත අපි අදටත් රස විඳින්න වඩා ප්‍රිය කරන්නේ. මේ ඇසෙන හැම මොහොතකම අපේ ටිකක් නතර වෙලා එහි රසය විඳගන්න කැමැත්තක් දක්වන්නේ. අපි යනවා ඊළඟට ප්‍රේම තරංගයේ චිත්‍රපටයේ ගීතයක් ඔබට අහන්න ලබා දෙන්න. ප්‍රේම තරංගය 1953 වසරේ මාර්තු මාසයේ 27 වෙනිදායි තිරගත වුණේ. එස්.එම්. නායකම් නිෂ්පාදනය කළා ඒ.බී. රාජ් අධ්‍යක්ෂණය කළා. ආර්මුත් සාමි සංගීතවත් කළ ප්‍රේම තරංගයේ චිත්‍රපටයේ මේ ගීතය ගායනා කරන්නේ කලාශූරණී ලතා වල්පොල ගීපද රචකයා හිගෝ ප්‍රනාන්දු මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපණය කළේ අරුණ ශාන්ති සමග ආයෂා වීරකෝන් ආයෂා වීරකෝන් මේ ගීතය ගානා කරමින් එදා ප්‍රේම තරංගයේ චිත්‍රපටයේ රංගපෑවා Thank you. අපිට ලියන්න ඕන ලිපිනේ තමයි මිතුරනි නිෂ්පාදක බක්මී විල්ලුව රන්ගිර ශ්‍රී ලංකා ගුවන් විදුලිය දඹුල්ල. නිෂ්පාදක බක්මී විල්ලුව රන්ගිර ශ්‍රී ලංකා ගුවන් විදුලිය දඹුල්ල මේ ලිපිනේට ඔබට ලියලවන්න පිළිවන්. අපිට තවත් ගීත තුනක් රස වෙදෙන්න ලැබෙයි අද දවසේ තිබෙන කාල වේලාවත් එක්ක අපි යමු. එහතුරින් එචා ජෝතිපාල සමගින් සුජාතා අත්නායක මහත්මිය ගායනා කරන ගීතත් මේ ගීතය 1970 වසරේ තිරගත වුණු දැන් මතකද චිත්‍රපටය තමයි අඩංගු වෙලා තිබුණේ 1970 මාර්තු මාසයේ 13 වෙනිදා. චිත්‍රපටය නිෂ්පාදනය කොට අධ්‍යක්ෂණය කළ නීල් රූපසිංහ සමුද්‍රා චිත්‍රපට වෙනුවෙන් සංගීතවත් කළේ පීඑල්ඒ සෝම්පාල ගීපද රචකයා කරුණරත්න අබේසේකර මේ ගීතය අඩංගු රූපරාමයේ පෙනී සිටියේ මාල්නි ෆොන්සේකා සමග ආනන්ද ජයරත්න ප්‍රධාන චරිත නිරූපණය කළෙත් මාල්නී ෆොන්සේකා සමග ආනන්ද ජයරත්න සේනාධීර රූපසිංහ ඇන්තනි සී පෙරේරා බන්දු ගුණසිංහ ආදීන් මේ චිත්‍රපටයේ අනෙකුත් චරිත නිරූපණය කළා. Thank you. ලෝකයේ බලාපොරොත්තු තමයි ගොඩක් වෙලාවට හදවතේ තබාගෙන ඒ ආදරණීය සිතුවිල්ල පසු වෙන්නේ. මේ ගීත අපි රසවිඳමු. එචා ජෝතිපාලයන්ගේ හඬින් සුහද දිවිපෙදුම චිත්‍රපටයේ තමයි මේ ගීතය ඇතුළත් වෙන්නේ. 1962 වසරේ මේ මාසේ 9 වෙනිදායි චිත්‍රපටය පෙරකත වුණේ. නිෂ්පාදක අධ්‍යක්ෂක රොබින් තම්පෝ සංගීතවත් කලා ආර් මුත්තුසාමි චිත්‍රනන්ද අබේසේකරගේ ගීපද රචනයක්. මේ චිත්‍රපටයේ මේ ගීතය තරම් ජනප්‍රිය වුණු කිසිම ගීතයක් නැහැ කියලා කිව්වොත් එය නිවැරදියි. බොනිෆස් ෆර්නෑන්ඩෝ, ක්ලාරිස් ද සිල්වා, අශෝක පොන්නම් පෙරුම, ප්‍රමිලා කුරුප්පු ආදීන් චිත්‍රපටයේ පෙනී සිටියා එල්.එම්. පෙරේරා සමග මේ ගීතය අඩංගු රූපරාමයේ බොනිෆස් ෆර්නෑන්ඩෝ සමග ක්ලාරිස් ද සිල්වා එදා පෙනී සිටියා восьмой век. වැඩසටහන අවසන් ගීතයට යොමු වෙන්න සූදානම් වෙන්නේ. අපි තෝරා ගන්නවා දරු දුක චිත්‍රපටයේ ගීතයක් 1967 වසරේ මාර්තු මාසයේ 8 වෙනිදා තමයි මේ චිත්‍රපටය මුලින්ම තිරගත වුණේ. සීවලී චිත්‍රපට වෙනුවෙන් සීවලී වී ඒකනායක චිත්‍රපටය නිෂ්පාදනය කළ අධ්‍යක්ෂකවරයා ඩොමි ජයවර්ධන සංගීතවත් කළේ ෂෙල්ටන් පෙරේරා ගීත රචකයා කරුණාරත්න අබේසේකර අල්හාජ් මොහිදින් බෙග් සමග ජේ මිල්ටන් පෙරේරා මේ ගීතය ගායනා කරනවා චිත්‍රපටයේ මේ ගීතය නාමාවලි ගීතය වශයෙන් තමයි දිගහැරෙන්නේ පසුබිමින් චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපණය කළ ඩොමි ජයවර්ධන අනුලා කරුණාතිලක ජෝ අබේ වික්‍රම සමග ලිලියන් එදිරිසිංහ මෙතරණ යන මේ ගීතය අපේ රසවින්දින් ලබා දෙමින් ලබන සතිය හම්බ වෙන බලාපොරොත්තුෙන් සමුගෙන යනවා. ඔබට පිළිවන් අපේ වැඩසටහනට ඔබේ යෝජනාව ඔබ කැමති ගීත තියෙනවා නම් අපට යොමු කරන්න අපේ ලිපිනය නිෂ්පාදක බක්මීවිල්ලුව රන්ගිර ශ්‍රී ලංකා ගුවන්විදුලි තඹුල්ල නිෂ්පාදක බක්මීවිල්ලුව රන්ගිර ශ්‍රී ලංකා ගුවන්විදුලි තඹුල්ල බොහොම ස්තුතියි අදත් අපේ වැඩසටහනේ සහ නිෂ්පාදකවරයා ලලිත් ප්‍රනන්දු මහත්මයාට තාක්ෂණික දායකත්වයේ සමගින් වැඩසටහන සංස්කරණය කළේ මුදිත සඳරුවන් නිෂ්පාදනය කොට ඉදිරිපත් කළ මම අනුරාධ රෝහණ කප්කොටුව. ඔබ සියලු දෙනාට තෙරුවන් සරණයි. वे

105.7 ඌව වෙල්ලක්කට නැගිනහිරට